සංසාර ගමනට සාපේක්ෂව බැලුවට පස්සේ අවුරුදු 80ක් කියලා කියන්නේ අවුරුදු 70ක් කියලා කියන්නේ අවුරුදු 60ක් 50ක් කියලා කියන්නේ හරීම කෙටි කාලයක්. ගෙවී ගිය කල්ප කෝටි ශත සහස්‍ර ගණන් අනවරාග්ද සංසාරයට සාපේක්ෂව අපි මේ ගෙවන ජීවිතයේ ආයුෂය කියලා කියන්නේ ආයු කාලය කියලා කියන්නේ පරමාංශ කියලා කියන්නේ ඊටාම සුළු කාලයක්. එතකොට සසරගත ජීවිතයේදී අපිට අන්න එහෙම කාලයන් ලැබෙනවා සසර දුකෙන් පැන ගන්නට අවස්ථා සහිතව. මේ කාලය තුලදී අපි සසර ගමනින් පැනගත්තොත් පැනගන්නට අවශ්‍ය දේවල් ටික කරගත්තොත් බොහෝම භාග්‍යවන්ත ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. හැබැයි මේ ජීවිතයේදී මේ කෙටි කාලය තුලදී අපිට මේක අවබෝධ කරගන්න බැරි වුණොත් ආපහු කල්ප ගාණක් ගිහිල්ලා වෙන්න පුළුවන් නැවත මෙවන් කෙටි කාලයක් ලැබෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. සූත්‍ර ධර්ම විවරණ එතකොට අන්නේ කෙටි කාලයක් තුල බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට ධර්මය අවබෝධ කරගන්නට කලියුත්තේ කුමක්ද කියලා කතා බහ කරන දේශනා මාලාවක්. අද දවසේ පින්නත් අපිට තියෙන්නේ සාකච්ඡා කරන්න කෝසම්බිය සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ චූල යමක වර්ගයේ කෝසම්බිය සූත්‍රය කියන්නේ 48 වෙනි සූත්‍රය මේ සූත්‍ර දේශනාව කොසබහැ නුවර ഘോഷිතාරාමේදී තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ දේශනාව තුල කතා වෙන්නේ සාරාණීය ධර්ම සයක් සහ සාරාණීය ධර්ම කියන්නේ සිහි කළ යුතු ධර්ම. මේ දේශනාව සඳහන් කරනවා අන් අයට ප්‍රිය උපදවන සුළු. අන් අයට ගෞරව ඇති කරවන සුළු. ඊළඟට එකට වාසය කරන අයගේ සමගියට හේතු වෙන අවිවාදයට හේතු වෙන එකමුතුභාවයට හේතු වෙන කාරණා හයක් කියලා මේ අපි ඉස්සෙල්ලාම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන කාරණා 6. ඒවට කියනවා නිරන්තරයෙන් සිහි කළ යුතු කියන අර්ථයෙන් සාරාණීය ධර්ම කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවැනි පරිච්ඡේදයේදී කාරණා 7ක්. ඒ පරිච්ඡේදය තුළදී බුදුරජාණන් වහන්සේ සාකච්ඡා කරන්නේ සෝතාපන්න මාර්ගඵල අවබෝධයේ ලැබපු ශ්‍රාවකයෙක් තුල තියෙන පෘථග්ජනයන් හා සාධාරණ නොවන සෝතාපන්න මාර්ගහිත ඇති කරගත් සෝතාපන්න භාවයේ සාක්ෂාත් කළ ශ්‍රාවකයෙකුගේ හිතේ පෘථග්ජනයෙකුට සාධාරණ නොවන විශේෂ කාරණා හතක් ඥාන හතක් පිළිබඳව මේ දේශනාවේ සාකච්ඡා වෙනවා. ඉතින් මේක හරීම වටින සූත්‍ර ධර්මයක්. කෝසම්බිය සූත්‍රය. බුදුරජාණන් වහන්සේට මේ දේශනාව සිද්ධ කරන්න සිද්ධ වුණේ පින්නත්ති කොසබෑ නුවර ධර්මය සහ විනය කියන මේ කාරණා මුල් කරගෙන භික්ෂූන් වහන්සේලා කිහිප නමක් අතර පිරිසක් අතර ඇතිවෙච්ච කලහයක් මුල් කරගෙන දේශනාව ආරම්භයෙන් සඳහන් කරනවා ඔවුනොවුන් වහන්සේලා පාත්‍ර විසි කරමින් චීවර විසි කරමින් මෙන්න මේ විදියට බණ්ඩන ජාතා රණ්ඩු කරන්න පටන් ගත්තා. කලහ ජාතා ඒ කියන්නේ කලහ කරන්න පටන් ගත්තා. ඊළඟ විවාදා පන්නා විවාදා පන්නා කියන්නේ එකිනෙකාට විරුද්ධ වචන කියාගන්න යමු වුණා. විවාදයක් කියන්නේ ඒකනේ එකිනෙකාට විරුද්ධ දේවල් මේ පැත්ත එකක් කියනකොට තව පැත්තකින් තව එකක්. එතකොට මේ භික්ෂුන් වහන්සේලා පිරිස මොකද කරන්නේ? පාත්‍ර විසි කරමින්, චීවර විසි කරමින් රණ්ඩු කරනවා කලහ කරනවා විරුද්ධ වචන කියා ගන්නවා ඊළඟට මොකද වෙන්නේ අඤ්ඤමඤ්ඤම් මුඛ සත්‍තිහි විතුදන්තා විහරಂತಿ ඒ කියන්නේ වචන නැමැති ආයුධ වලින් ඔවුනොවුන්ට විදගනිමින් තමයි මේ කලහ කරන්නේ තණ්ඩු කරන්නේ කිසිම කෙනෙකුට උවමනාවක් නැහැ මේ කලහයට හේතුව මොකක්ද කියලා හොයන්න. ඊළඟට කිසිම කෙනෙකුට උවමනාවක් නැහැ මේ කලහ සංසිඳවන්න. බුදුරජාණන් වහන්සේට මේ කලහය ගැන භික්ෂුන් වහන්සේලා කිහිප නමක් ගිහිලා සිහිපත් කරන භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම ගැටලුවක් ඇති වෙලා. ස්වාමීන් වහන්සේලා පාත්‍ර චීවර විසිකර කර තමයි කලහ කරන්නේ රණ්ඩු කරන්නේ වචන නැමැති ආයුධ වලින් එකිනෙකා රිදව ගනිමින් කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ සියලුම ස්වාමීන් වහන්සේලා රැස් කරනවා. රැස් කරලා බුදුරජාණන් වහන්සේ චෝදනාවක් කරනවා. චෝදනාවක් කරන්නේ පින්නත්නි ඇයි මෙහෙම හේතු විමසන්නේ නැතුව? කලහ සංසිඳුවන කිසිම අදහසක් නැතුව. ඇයි මෙහෙම රණ්ඩු කරන්නේ කියලා විමසනවා. ඒ වෙලෙ පින්නත් දැන් සමාජය තුලත් එහෙමයි. සමාජය තුල උනත් දෙන්නෙක් අතර, තුන් දෙනෙක් අතර, හතර දෙනෙක් අතර, දහ දෙනෙක් අතර පිරිසක් අතර කලහයක් ඇතුණාට පස්සේ මේ කලහය අපි නතර කළ යුතුයි කියන සංකල්ප ගොඩක් අයට එන්නේ නැහැ. ඇයි කලහය තුල අතුලාන්තයේ වැඩ කරන්නේ වෛරය කියන එක. ඒ වෛරයේ ඒ දේශයේ තියෙන පිනති ආශාගේ උපදවන ස්වභාවයක්. එතකොට මේ වෛර කිරීමෙන්ම ආශාද ලබ ලබ වෛර කිරීමෙන්ම සතුටු විඳ විඳිනවා මිසක් ඒ වෛරය බැහැර වෙලා යන විදියකට සමතේකට පත් වෙන්නට පෘථග්ජන හිත් කැමති නැහැ. මේක අපි බිනදු සමාජය තුල දැකලා තියෙනවා. සමාජය තුල වුණත් බලන්න සමහර අඩදබර ඇති වෙනකොට ආරවුල් ඇති වෙනකොට ඒක සංසිඳුවන්න යනකොට ඒක සංසිඳුවන්න එකතු වෙන්න කියනකොට අපි මේක කතා බහ කරලා විසඳමු විසඳගමු කියලා මේ ආරාධනා කරද්දි මොකද කියන්නේ අපිට ඕනේ අපට අවශ්‍ය නැහැ අපි එන්නේ නැහැ අන්න බලන්න ඇයි වෛර කර කර ඉන්න තමයි සතුරු පෘ탁ජන හිත ඉතින් බුදුරජාණන් වහන්සේ නිඳා කරනවා චෝදනා කරනවා ඇයි අඩුම ගානේ මේක උනේ ඇයි කියලා හරියට හේතු විමසන්නේ නැත්තේ ඇයි? ඊළඟ මේක ඇයි සංසිඳුව ගන්න උත්සාහයක් නැත්තේ? මේ විදිහට බුදුරජාණන් වහන්සේ චෝදනා කරලා පින්වත් මහණෙනි කලහයට හේතු නොවන වාද විවාද වලට හේතු නොවන ඊළඟට එකිනෙකා කෙරෙහි ආයුධ වලින් වගේ වචන කියා ගන්න නැතුව ආයුධ වලින් පහර දෙනවා වගේ වචන කියා ගන්න නැතුව එකිනෙකාට ගරු කරමින් එකිනෙකා කෙරෙහි ප්‍රිය වෙමින් ජීවත් වෙන්නට හේතු වෙන සාරාණීය ධර්ම නැවත නැවත සිහි කළ යුතු ධර්ම හයක් තියෙනවා. අපේ ගෘහස්ත ජීවිතයක් ගත කරන පිළිතුරත් හරි වටිනවා. අපේ පින්නතුන්ගේ ජීවිතවල ඔවුනොවුන් කෙරෙහි ගෞරවයෙන්ම ජීවත් වෙන්න. ඔවුනොවුන් කෙරෙහි ප්‍රිය වචන සහිතව ඔවුනොවුන් කෙරෙහි ප්‍රිය ඇතිව ජීවත් වෙන්න මේ සාරාණීය ධර්ම හය වටිනවද නැද්ද කියලා පින්නතුන්ම මේ දේශනා ශ්‍රවණය කරමින් හිතන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි සබ්‍රහ්ම සරුන් කෙරෙහි සබ්‍රහ්ම චාරින් වහන්සේලා කියන්නේ එකට වාසය කරන වික්ෂුන් වහන්සේලා කියන අර්ථයෙන්. එතකොට මෙහෙම එකට වාසය කරන වික්ෂුන් වහන්සේලා කෙරෙහි යම්කිසි කෙනෙක් ඇතිතනදිත් නැතිතනදිත් එන හමු වෙහිත් නොහමු වෙහිත් මෛත්‍රී සහගත වචන භාවිතා කරනවා නම් මෛත්‍රී සහගත වචන භාවිතා කරන අන්න ඒක අන් අයට තමා ප්‍රිය වෙන්න අන් අයට තමන් ගැන ගෞරව ඇති වෙන්න ඊළඟට වාද විවාද ඇති නොවෙන්න හේතු වෙන සාරාණීය ධර්මයක්. ඒ සාරාණීය කියන්නේ නැවත නැවත සිහි කළ යුතුයි. අපි අපේ ජීවිතේ නිරන්තරයෙන්ම මෙනෙහි කරන්න ඕනේ අන් අයට ප්‍රිය වෙන අන් අයට ගෞරවය ඇති වෙන වාද විවාදයට හේතු නොවන ප්‍රිය වචන කතා කළ යුතුයි හමු වෙහිත් නොහමු වෙහිත් මේ ස්වාමීන් වහන්සේලා මේක තමයි මේ සඳහන් කරන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවෙනි සාරාණීය ධර්මයේ දෙවෙනි සිහි කළ යුතු නිරන්තරයෙන් සිහි කළ යුතු සාරාණීය ධර්මය පින්වත් මහණෙනි ඔවුනොවුන් කෙරෙහි ප්‍රිය ඇති වෙන්න ගෞරව ඇති වෙන්න වාද විවාද ඇති නොවෙන දෙවෙනි කාරණාව තමයි හමු වෙහිත් නොහමු වෙහිත් මොකද වෙන්න ඕනේ මෛත්‍රී සහගත කාය කර්ම සිද්ධ වෙන්න ඕනේ. මෛත්‍රී සහගත කාය කර්ම සිද්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ ඉන්න තැනදිත් අන් අයට සතුට ඇති කරන යහපත ඇති කරන ක්‍රියාවන් විතරක් නෙවෙයි නැති තැනදිත් ඔවුනොවුන් කෙරෙහි යහපත සිද්ධ වෙන යහපත් කාය කර්ම. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හමු වෙහි නොහමු වෙහි ඔවුනොවුන් කෙරෙහි ප්‍රියභාවය ඇති වෙන ගෞරවය ඇති වෙන වාද විවාද ඇති නොවෙන්න මෛත්‍රී සහගත මනෝ කර්ම භාවිතා කරන්න කියනවා. ඒ කියන්නේ හිතින්වත් ශාප කරන්නේ නැතුව ඊළඟට හිතින්වත් වෛර කරන්නේ නැතුව ඊළඟ වෛර පිරිමහ ගැනීම පිළිබඳ සංකල්ප ඇති කරගන්නේ නැතුව හමු වෙහිත් නොහමු වෙහිත් ඉතා මෛත්‍රී සාගත හැඟීම් වලින් ජීවත් වෙනව නම් ඒක සාරාණීය ධර්මයක්. ඊළඟට සඳහන් කරනවා පින්නදී හරි වැදගත් කාරණාවක් ධාර්මිකව ලැබෙන ලාභයන් තියෙනවා නම් දැන් භික්ෂුන් වහන්සේලාට පින්ඳපාත ලැබෙනවා පින්ඳපාත ගියාට පස්සේ. ස්වාමීන් වහන්සේලාට සමහර ගිහි පින්තුන්ගෙන් චීවර ලැබෙනවා. ඒ වගේ පැවිදි ජීවිතයේ පවත්වාගෙන යාමට අවශ්‍ය පාත්‍ර වගේ යම් යම් දේවල් ස්වාමින්වහන්සේලාට ධාර්මිකව ලැබෙනවා. අන්නේ ධාර්මිකව ලැබෙන දේවල් සමව බෙදා ගන්න ඕන කියනවා. ඒක ඔවුනොවුන් කෙරෙහි ගෞරවය තියෙන ඔවුනොවුන් කෙරෙහි ප්‍රියභාවය තියෙන හේතු වෙන සාරාණීය ධර්මයක්. ඒක නිරන්තරයෙන් මෙනෙහි කරන්න ඕනේ. දැන් අපේ පිළිතුරුණත් මට ලැබෙන දේවල් සමානව බෙදා ගන්න ඕනේ. අම්මට, තාත්තට, දුව දරුවන්ට, සහෝදර සහෝදරියන්ට, ඊළඟට ස්වාමියාට, භාර්යාවට. ඒ කියන්නේ මෙතනදී මේ සඳහන් කරන්නේ පරාර්ථකාමී හැඟීමක්. සමානාත්මතාවයක්. ඊළඟට ලෝභය දුරු කිරීමක්, පරිත්‍යාගය වර්ධනය කිරීමක්. දැන් ඔය අටුවාවේ සඳහන් කරනෝ පින්වත්නි මේ උතුම් සාරාණීය ධර්ම මේ මෛත්‍රී සහගත කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම ඊළඟට ලැබෙන දේ සමව බෙදා ගන්න මේ ධාර්මිකව ලැබෙන දේ බෙදා ගන්නව කියන මේ ಗುಣ මේ සාරාණීය ධර්මවල පිහිටන ඒ සාරාණීය ධර්ම පුරුදු කරන යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් පින්ඩපාති ගිහිල්ලා එනවා. පින්ඩපාති ගිහිල්ලා ආවට පස්සේ මේ ස්වාමීන් වහන්සේ පාත්‍රය දානශාලාවේ තියලා පොඩ්ඩක් මුව දොවා ගන්න යනවා දහඩිය නිසා. දහඩිය නිසා මෝදවා ගන්න මේ භික්ෂුන් වහන්සේ ගිය අතරේ මේ පාත්‍රයේ තියෙන දානේ අනේ මේ පින්දපාත කියලා ආපු ස්වාමීන් වහන්සේ මුකුත් කියන්නේ නැහැ කියන හැඟීමෙන් ස්වාමීන් වහන්සේලා කිහිප නමක් වළඳනවා. මූණ හොදගෙන එනකොට පාත්‍රේ මුකුත්ම නැහැ. බුදුරජාණන් මේ අටුවාවේ සඳහන් කරනවා තමන් වහන්සේ පින්දපාත කරගෙන ඇවිල්ලා ඒ තැම්පත් කළ පාත්‍රයේ තියෙන දන් සියල්ලම අනිකුත් ස්වාමින් වහන්සේලා වැළඳුවා කියලා සතුටටපත් වෙනවා. ධම්නසක් ඇති කරගන්න නැත්තම් අන්න ඒක ඒ භික්ෂුව සතු මහා සාරාණීය ධර්මයක් කියලා සඳහන් කරනවා. දැන් නිවසක වුණත් අපි හිතමු දැන් දුවට හරි පුතාට හරි අම්මට හරි තාත්තට හරි තමන්ගේ සහෝදරයෙකුට හරි සහෝදරියෙකුට හරි තමන්ට වෙන් කරපු තමන්ට අපි හිතමු මෙහෙම හිතමු සරලව හිතමු ඔන්න ගෙදරට ගේනවා විශේෂ ආහාරයක් මේක ගෙනාවට පස්සේ තමන්ටත් කොටසක් වෙන් වෙනවා දැන් තමන් ගෙදර නැති වෙලාවක අන්නේ Tamanට වෙන් වෙච්ච කොටස මල්ලි කෙනෙක් හරි කාලා අනුභව කරලා. වැඩිමහල් කෙනෙක් හරි අනුභව කරලා. අන්න ඒක Taman ආවට පස්සේ දකිනවා. Tamanගේ කොටස වෙන කෙනෙක් අනුභව කරනවා. එතකොට Tamanට තුලාන්තයේම සන්තෝෂයක් ඇති වෙනවා. අනේ කොච්චර හොඳ දෙයක්ද. අන්න ඒක උතුම් සාරාණීය ගුණයක්. උතුම් සාරාණීය ගුණයක්. ඉතින් අන්න ඒ වගේ අද මේ සාරාණීය මේ ගුණධර්ම නැති නිසා මොකද වෙන්නේ බලන්න ගේ ගෙවල් දොරවල් වෙනුවෙන් ඊළඟ ඉඩ කඩම් වෙනුවෙන් කොච්චර ප්‍රශ්නිත වෙලා තියෙනවද? ඒ කියන්නේ ආත්මාර්ථකාමී වීම තුළ මට විතරයි මේගේ, මට විතරයි මේ ඉඩම, මට විතරයි මේ මේ දේවල් කියලා මේ ಗುಣධර්ම නැති නිසා මේ සමාජය තුළ මේ ලෝකයේ තුළ රටවල් පවා අල්ලගන්න යනවා සමහර අය මේ විදිහට මේ ಗುಣධර්ම නැති නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කෙනෙකුගේ ජීවිතේ සාරාණීය ධර්මයක් විතර හතරනේ කාරණාව ලැබෙන දේ සමව බෙදා ගන්නවා. අර අය පුංචි කාලේ අහලා තියෙන වෙරළු ගෙඩිය හරි හතකට කපාගෙන කියලා හත් දෙනෙක් වෙරළු ගෙඩියක් අනුභව කළා කියලා ඒ ගීතයකින් මට මතකයි පුංචි කාලේ ශ්‍රවණය කළා තියෙනවා. ඉතින් මේ සාරාණීය ගුණයක් තමයි මේ ගීතයකින් සමාදගත වෙලා තියෙන්නේ. හැබැයි ඒක අහනවා විතරයි බොහෝ අය ඒක ජීවිතේට එකතු කරගෙන නැහැ. පුංචි කාලේ ඉඳලා දන්නේ ඉවසීමේ සැනසීම ලැබෙනවා කියලා. හැබැයි ඉවසීම අපේ ජීවිතේට එකතු වෙලා තියෙන කොච්චර අඩුවෙන්ද? දන්නව නමුත් ඒව ක්‍රියාත්මක භාවයට එන්නේ ඉතින් ගෘහස්ත ජීවිතයක් ගත කරත් යම් කෙනෙක් ඇතිතනදිත් නැතිතනදිත් මෛත්‍රී සහගත කායික කර්ම වාක් කර්ම මනෝ කර්ම සහ ලැබෙන දේ ධාර්මිකව ලැබෙන දේ සමව බෙදා ගන්නව නම් ඔය හතරම ඕනෝන් කෙරෙහි ප්‍රිය ඇති වෙන්න ගෞරව ඇති වෙන්න වාද විවාද ඇති නොවෙන්න සමගි ඇති වෙන්න හේතු වෙන සාරාණී ಗುಣ හතරක් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අකණ්ඩ අචිද්‍ර අසබල අකල්මාෂ බුංජිස්ස විඤ්ඤූපසත් අපරාමත්ත සමාධි සංවත්තනික උන. යම් සීලයක යම් කිසි කෙනෙක් පිළිලා ඉන්නවා නම් මුලින් කැඩිලා නැහැ, අගින් කැඩිලා නැහැ, මැදින් කැඩිලා නැහැ, තනින් තන කැඩිලා නැහැ. ඊළඟට සමාධියට හේතු වෙනවා, නුවණැත්තන් සින් ප්‍රශංසා කරනවා, තණ්හා දෘෂ්ටි මාන ආදී ස්පර්ශ කළේ නැහැ. මෙන්න වගේ උතුම් පංච සීලයක හරි. එහෙම නැත්නම් උපසම්පන්න භික්ෂුන් වහන්සේලා, සාමණේර සාමින් වහන්සේලා එහෙම උතුම් අකණ්ඩ අචිත්‍ර අසබල උතුම් සීලයක පිළිපදලා කටයුතු කරනවා නම් අන්නේ කවුණුන් කෙරෙහි ප්‍රියභාවය ඇති වෙන්න ගෞරවය ඇති වෙන්නට වාද විවාද ඇති නොවෙන්න හේතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ඉපත් කරනවා. දැන් පිනතුන් හිතන්න නිවසක ප්‍රාණඝාතයෙන් බැහැර වෙනකොට ප්‍රාණඝාතයෙන් බැහැර වෙනකොට ප්‍රාණඝාතයෙන් බැහැරුණ කෙනා කෙරෙහි අනිත්‍යයට තියෙන ප්‍රියභාවයක් ගෞරවයක්. හැබැයි ප්‍රාණඝාතය යෙදෙනවා නම් ඒ ප්‍රියභාවයේ ගෞරවය ඇති වෙන්නේ නැහැ. නිවසක යම් කිසි කෙනෙක් සොරකමෙන් අයින් වුණා නම් එයා කවදාවත් තාත්තගේ දෙයක් වුණත් අම්මගේ දෙයක් වුණත් හොර හිතින් ගන්න නැත්නම් අහලා නම් ගන්නෙ. දුන් දෙයින් සතුට වෙනව නම් ඒක අනිත් අය එයා ගැන ගෞරවයෙන් ප්‍රියභාවයෙන් කතා කරන්න හේතුවක් වෙනවා. ඒක සමගියට හේතුවක් වෙනවා. සොරකම අසමගියට හේතු වෙනවා. සොරකමෙන් බැහැරවීම සමගියට හේතු වෙනවා. යම් කිසි කෙනෙක් ඉන්නවා නම් කාමයේ වර්ධව හැසිරීමෙන් සම්පූර්ණයෙන් ඉවත් වෙච්ච කෙනෙක්. අන්න ඇයට එයා ප්‍රියයි. හැබැයි ඒ වරද එදෙන කෙනා ගැන අන් අයට හිම ප්‍රියතාවයක් ගෞරවයක් ඇති වෙන්නේ නැහැ. ඒක සමගියට හේතු වෙන්නේ නැහැ. බොරු කියන එකේ යම් කිසි කෙනෙක් ඉවත් වුණොත් සත්‍යවාදී කෙනෙක් කියලා සමාජගත වුණොත් එයා ගැන අනිත් අයට ප්‍රියභාවය තියෙනවා. ගෞරවය තියෙනවා. ඒක සමගියට හේතු වෙනවා. රාමෙර මත්පැන් භාවිතාවෙන් අයින් වුණොත් ඒ කන්නයට ඔවුන් කෙරෙහි ගෞරවයේ ප්‍රියභාවය තියෙන හේතුවක් විතරක් නෙවෙයි කලහ විග්ඝහ විවාද දෙනවා ඉන්නත් හේතුවක්. බුදුරජාණන් වහන්සේ මෙතන සඳහන් කරන්නේ යම්කිසි භික්ෂු පිරිසක් ජීවත් වෙනවා නම් අන්නේ භික්ෂුන් වහන්සේලා සියල්ලම සීලයෙන් සමාන වුණොත් ඒක ගෞරවයට ඊළඟට ප්‍රියභාවයට ඊළඟට වාද විවාද ඇති නොවෙන්න හේතුවක් කියලා. බලන්න පවුලක් තුල සියලුම සමාජික සමාජිකාවන් ප්‍රාණඝාතයෙන් අයින් වෙලා හොරකමෙන් අයින් වෙලා කාමීත්‍යාචාරයෙන් අයින් වෙලා බොරු කියන එකෙන් අයින් වෙලා රාහමෙර මත්පැන් ආදී දේවල් භාවිතා කිරීමෙන් අයින් වෙලා සීලයෙන් සියලුම දෙනා සමාන වුණොත් ඒ පෞල් ජීවිතේට ඒක මහා සෙත් සාන්තියක් වගේ. මහා ආශිර්වාදයක්. සීලයෙන් සමාන වුණු ස්වාමියා භාර්යාව, සීලයෙන් සමාන වුණු දෙමව්පියන් දරුවන්, සීලයෙන් සමාන වුණු සහෝදර සහෝදරියන්. පෞලට විතරන්නේ මේ ලෝකෙටම ආශිර්වාදයක්. ඉතින් ඒක උතුම් සාරණීය ධර්මයක්. ඒක හිතන්න ඕනේ. අපි කවදද පංචශීලයේ හරියට පිළිපදලා අපි ඔක්කොම ජීවත් වෙන්නේ. හිතන්න ඕනේ ඒවා. යහපත් සංකල්පනා. හයවෙනි කාරණාව විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එකට වසන පිරිසක් තමනුත් දුක්ඛ ශ්‍රේ වෙලයන්ට හේතු වෙන නිර්වාණය සාක්ෂාත් වෙන සම්මා දිට්ඨිය හෙවත් මාර්ග හිතහා යෙදුණු නිවැරදි දෘෂ්ටියෙන් වාසය කරනවා නම් අන්න ඒක එකිනෙකා කෙරෙහි ප්‍රියභාවය එකිනෙකා කෙරෙහි ගෞරවය සහ කලහ විග්‍රහ විවාද ඇති නොවෙන්න හේතු වෙන සාරාණී ධර්මයක්. මේ කියන්නේ කවුරු ගැනද? සෝතාපන ශ්‍රාවකයා. සෝතාපන ශ්‍රාවකයා මවෙක් වෙන්න පුළුවන්, පියෙක් වෙන්න පුළුවන්, දරුවෙක් වෙන්න පුළුවන්, තරුණයෙක් වෙන්න පුළුවන්, තරුණියක් වෙන්න පුළුවන්. අන්න ඇයට බොහොම ප්‍රියයි. අන්න ඇයට බොහොම ගෞරවණීයයි. ඊළඟට කලහ විග්‍රහ විවාද එයා නිසා ඇති වෙන්නෙම නෑ. එයා නිසා නැති සමගිය ඇති වෙනවා, තියෙන සමගිය වැඩි වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට සඳහන් කරනවා මේ ලෝකයේ කලහ විග්‍රහ විවාද ඇති නොවෙන්නත් ඔවුනොවුන් කෙරෙහි ගෞරවය සහ ප්‍රියභාවය ඇති වෙන්නටත් ඇතිතැනක් නැතිතැනක් මෛත්‍රී සහගත වචන මෛත්‍රී සහගත ක්‍රියාකාරකම් මෛත්‍රී සහගත සිටිවිලි ඊළඟට ධාරිමිකව ලැබෙන දේ බෙදා හදා ගැනීම ඊළඟට අකණ්ඩ අචිද්‍ර අසබල අකම්මාසාදී උතුම් සීලයේ නිවැරදිව පිහිටා සිල්ලත්ත සමානව ජීවත් වීම හයවෙනි කාරණාව සෝතාපන්න මාර්ගෙහි උපදවාගෙන වාසය කිරීම. ඔන්න කාරණා 6 සාරාණීයවත් නිරන්තරයෙන් සිහි කළ යුතු සිහි කරමින් ජීවිතයට එකතු කරගත යුතු. ඊළඟට බුදුරජාණන් වහන්සේ වැදගත්ම කාරණා ටිකක් තමයි විග්‍රහ කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි දැන් මේ 6 වෙනි කාරණාවෙත් සඳහන් කරානේ දැන් මේ මාර්ග හිතහා යෙදුණු සම්මාදිට්ඨිය උපදවාගෙන වාසය කරනවා කියලා. මෙන්න මේ මාර්ග හිත යම්කිස් කෙනෙක් උපදවා ගත්තොත් සෝතාපන්න ශ්‍රාවකෙක් බවට යම්කිස් කෙනෙක්පත් වුණොත් මෙන්න මෙයාට පින්වත් මහණෙනි තියෙනවා කියනවා පෘථග්ජන ලෝකයා හා සාධාරණ නොවන පෘථග්ජන ලෝකයා හා සාධාරණ නොවන පෘථග්ජන ලෝකයාට අසාධාරණ වන උතුම් ඥාන හතක් මේක හොඳ තැනක් මේ සෝතාපන ශ්‍රාවකත්වයේ මැනගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි යම්කිසි මේ මාර්ග හිත උපදවාගත්ත ශ්‍රාවකෙක් ඉන්නවා. සෝතාපන ශ්‍රාවකෙක් ඉන්නවා. මෙයා වනයේකට ගිහිල්ලා හරි අරණ්‍යයකට ගිහිල්ලා හරි හුදකලා වෙලා හරි මොකද කරන්න ඕන කල්පනා කරනවා. මෙයා කල්පනා කරනවා මේ සමාජය තුළ හරියට කලහ තියෙනවා. හරියට වාද විවාද තියෙනවා. හරියට ඔවුනොවුන් කෙරෙහි හිත රිදවෙන විසම වචන කියවෙනවා. ඔවුනොවුන් කෙරෙහි මෛත්‍රිය නැතුව ඇතිතනක් නැත්තන දේශහගත වාසය කරනවා. මේ හැම දෙයක්ම වෙන්නේ මේ සෝතාපන්න ශ්‍රාවකයා කල්පනා කරනවා මේ වෙන්නේ මේ කාමරාගය නිසා. මේව වෙන්නේ මේ පටිගය නිසා. මේව වෙන්නේ මේ උද්දච්ච කුක්කුච්ච නිසා. මේවා වෙන්නේ තීන මිද්දේ නිසා. මේවා වෙන්නේ විචිකිච්ඡාව නිසා. මේ ක්ලේශ ධර්මයන් මැඩගෙන යෑම නිසා තමයි මේ ලෝක සත්‍යය මේව කලහ කරන්නේ. මේ ලෝක සත්‍යය මේව වාද විවාද කරන්නේ. මේ ලෝක සත්‍යය මෙහෙම ඕනෝන් කෙරෙහි විසම වචන කියාගන්නේ. මගේ ජීවිතේ එහෙම ස්වභාවයක් නැහැ. මෙන්න මේ සෝතාපන්න ශ්‍රාවකයා හිතනවා. මගේ ජීවිතේ එහෙම ස්වභාවයක් නැහැ. මේ සෝතාපන්න භාවයේ සාක්ෂාත් වීමත් එක්ක මගේ හිත හැමතිස්සෙම ලැබුරු වෙලා තියෙන චතුරාර්ය සත්‍ය දැක ගන්නමයි. එතකොට දැන් කෙනෙකුට අදහසක් එන්න පුළුවන් සෝතාපන්න වෙනවා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම. මෙයා මොකටද ආපහු චතුරාර්ය සත්‍ය පැත්තට හිත නැඹුරු කරන්නේ. ඒක මෙන්න මේ වගේ දෙයක්. සෝතාපන්න කෙනත් අවබෝධ කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය. සකු르දාගාම කෙනා අවබෝධ කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය. අනාගාමී කෙනා අවබෝධ කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය. අරිහත්ත්වේ සාක්ෂාත් කරන ශ්‍රාවකයා අවබෝධ කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය. පින්නත් අපි ඝන අන්ධකාරයක රාත්‍රියක ඉන්නවා. ඝන අන්ධකාරයක ඉන්නවා අපි අඳුරන්නේ නැති තැන කියලා අපි හිතමු. අපි මේ පරිසරය අඳුරන්නේ නැහැ. එවැනි අපි පරිසරයක අපි ඝන අන්ධකාරයක ඉන්නවා. අපි යන කෑලි කැපිය හැකි අඳුර කියලා. ඝන අන්ධකාරයක ඉන්නවා. දැන් මුකුත් පේන්නේ නැහැ වටේ පිටේ. ළඟ කෙනෙක් හිටියත් පේන්නේ නැහැ. එකපාරටම අහස කළු කරලා විදුලියක් ගහනවා. විදුලියක් ගහනකොටම අපි ඉන්න අවට පරිසරය ආලෝකමත් වෙනවා. ඒ පළවෙනි විදුලිය වදිනකොටම අපිට අපේ අවට තියෙන පරිසරය ගැන යම්කිසි නුවණක් උපදිනවද නැද්ද? ආ මෙතන ගහක් තියෙනවා, මෙතන මෙහෙම කන්දක් තියෙනවා, මෙතන මෙහෙම ලොකු ගලක් තියෙනවා කියලා එහෙම පළවෙනි අන්ධකාරයක ඝන අන්ධකාරයක යම් කිසි තැනක අපි අඳුරේ ඉන්නකොට යම් කිසි වැසි සහිත පරිසරයක් සකස් වෙලා අකුණක් ගැහුවොත් එහෙම නැත්නම් විදුලියක් වැදුනොත් එහෙම අපි ඕන දැක ගන්නවා මෙහෙම පරිසරයක් තමයි මෙතන තියෙන්නේ කියලා. ටික වෙලාවක් ගිහිල්ලා තව අකුණක් තව විදුලියක් වැදුනොත් මොකද වෙන්නේ? කලින්ට වඩා අපිට ඒ පරිසරය ගැන දැකීමක් ඇති වෙනවා. කලින්ටත් වඩා අපට ඒ පරිසරය පිළිබඳව අවබෝධයක් ඇති වෙනවා. ටික වෙලාවකින් තුන්වෙනි සැරේටත් අකුණක් වදිනවා. එතකොට මොකද වෙන්නේ? පළවෙනි සැරේ දැක්කටත් වඩා දෙවෙනි සැරේ දැක්කටත් වඩා තුන්වෙනි සැරේ මොකද වෙන්නේ? අකුණ වදිනකොටම ඒ පරිසරය ගැන අපට අවබෝධයක් දැකීමක් ඇති වෙනවා. හතරවෙනි සැරේට අපි විදුලියක් හැදුණා. එහෙනම් අර පළවෙනි සැරේටත් වඩා දෙවෙනි සැරේටත් වඩා තුන්වෙනි සැරේටත් වඩා හතරවෙනි අවස්ථාවේ අපට ඒ ප්‍රදේශය ගැන අපට දැක්මක් අවබෝධයක් ඇති වෙනවා. බලන්න අකුණු හතරක් ගහද්දි මොකද උනේ? විදුලි හතරක් වදිද්දි ඉස්සෙල්ලා පළමුව අපි යම්කිසි මට්ටමකට අවබෝධයක් ඇති වුණා. පරිසරය පිළිබඳව. දෙවෙනි සැරේ ඊට එහා ගිය අවබෝධයක්. තුන්වෙනි සැරේ ඊට එහා ගිය අවබෝධයක්. හතරවෙනි සැරේ ඊට එහා ගිය අවබෝධයක්. ඔන්න ඔය වගේ දෙයක් තමයි චතුරාර්ය සත්‍ය හතරේදී චතුරාර්ය සත්‍ය ධර්මයේදී මේ මාර්ග අවස්ථා හතරේදී සිද්ධ වෙන්නේ. සෝතාපන්න ශ්‍රාවකයාට චතුරාර්ය සත්‍ය අවබෝධය ගැන එන නුවණ අර පළවෙනි විදුලිය ගහද්දී පරිසරයක නැති වෙච්ච ඥානය වගේ. සකු르දාගාමි කෙනාට චතුරාර්ය සත්‍ය ගැන ඇති වෙන අවබෝධය දෙවෙනි විදුලිය වදිද්දී අර කලින්ට වඩා අවබෝධයක් පරිසරයක නැතුණා වගේ. තුන්වෙනි විදුලිය වැදෙනකොට ඊටත් වඩා හොඳ අවබෝධයක් ආවා වගේ තමයි අනාගාමි ශ්‍රාවකයාට චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. රහතන් වහන්සේ කියන්නේ චතුරාර්ය සත්‍ය උපරිම ලෙස අවබෝධ කරගත්ත කෙනා හරියට හතරවෙනි විදුලි පාර වදිනකොටම පරිසරය ගැන ලොකු අවබෝධයක් ඇති වුණා වගේ. ඒ කියන්නේ ඒකයි කියන්නේ සෝතාපන්න කෙනාගේ ප්‍රඥා ඉන්ද්‍රියට වඩා සකු르දාගාමී කෙනාගේ ප්‍රඥා ඉන්ද්‍රිය බලවත්. සකු르දාගාමී ශ්‍රාවකගේ ප්‍රඥා ඉන්ද්‍රියට වඩා අනාගාමී ශ්‍රාවකගේ ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය බලවත්. අනාගාමී ශ්‍රාවකයාගේ ප්‍රඥා ඉන්ද්‍රියටත් වඩා රහතන් වහන්සේගේ ප්‍රඥා ඉන්ද්‍රිය බලවත්. එතකොට චතුරාර්ය සත්‍යමය පින්වත් මේ මාර්ග අවස්ථා හතරදීම ශ්‍රාවකයා දකින්නේ. එහෙනම් මෙතන ඒකයි මේ සඳහන් කරන්නේ. මේ සෝතාපන ශ්‍රාවකය ගමකට හරි අරණ්‍යයකට ගිහිලා කල්පනා කරනවා මේ ලෝකයා කලහ කරමින් වාද කරමින් විවාද කරමින් ඕනෝන් කෙරෙහි ප්‍රිය නැතුව ඕනෝන් කෙරෙහි ගෞරව නැතුව යවුල් වැනි ආයුධ වැනි වචන හුවමාරු කරගනිමින් මේ කටයුතු කරන්නේ මේ කාමච්ඡන්ද ව්‍යාපාද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාදී විවිධ ක්ලේශ ධර්මයන් සංයෝජන ධර්මයන් මෙයාලා නිතරම යට කරගෙන යන නිසා මෙයා හිතනවා මම එහෙම නෙවෙයි මම නිරන්තරයෙන්ම මගේ හිත කොයි පැත්තටද නැඹුරලා තියෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට මගේ හිත නැඹුරලා තියෙන්නේ චතුරාර්ය සත්‍ය පැත්තට මේ කියන්නේ හේතුඵල පංචස්කන්ධයේ හේතුඵල දැකීම පැත්තටම තමයි තමන්ගේ හිත නැමිලා තියෙන්නේ කියලා මෙන්න මෙයාට ඥානයක් ඇති වෙනවා. ඒක පෘථග්ජනයන් හා සාධාරණ නොවන සෝතාපන්නාදී උතුම් ආරයන් වහන්සේලාට සාධාරණ වන ඥානයක්. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත්නි මේ විතරක් නෙවෙයි. මෙන්න දෙවෙනි ඥානය. මේ අරණ්‍යයකට හරි ශුන්‍යාගාරයකට හරි ගිහිල්ලා මේ කල්පනා කරන මේ ශ්‍රාවකයට ඇති වෙන අදහසක් මොකද්ද ඇති වෙන අදහස පෘථග්ජනයන්ට ආවේනික නොවුණු මට ආවේ ආවේනික වුණ තවත් එක් ස්වභාවයක් තියෙනවා මොකද්ද මගේ හිතේ හැම මොහොතකම මගේ හිතේ හැම මොහොතකම චිත්ත චෛතසිකයන්ගේ එකඟභාවයක් තියෙනවා දැන් සෝතාපන්න භාවයටපත් උන ශ්‍රාවකයාගේ සීලය ගැන කතා කරද්දී කියනවනේ අකණ්ඩ අචිද්‍ර අසබ්බල අකම්මාස ඊළඟට අපි කතා කරන එක වචනය සමාධි සංවර්ධනය කියලා. සෝතාපන්න භාවයේ පිහිටපු සීලය කියන්නේ සමාධියට හේතුන සීලයක්. සමාධියට හේතුන සීලයක් තමයි සෝතාපන්න ශ්‍රාවකයාගේ සීලය. ඊළඟට සෝතාපන්න භාවයේදී සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා. මේ පංචකාම වස්තු දූ දරුවා ආදී මේ එක එක සංස්කාර ධර්ම දැඩිව මගේ කරගන්න ගතිය සහ මගේ කරගන්න හිතන ගතියත් මගේ කරගත්ත ගතියත් මගේ කරගන්න හිතන ගතියත් ප්‍රහාණයි සෝතාපන්න ශ්‍රාවකයට. ඉරිසියාව ප්‍රහාණයි සෝතාපන්න ශ්‍රාවකයට. මසුරුකම ප්‍රහාණයි සෝතාපන්න ශ්‍රාවකයට. කපටිකම ප්‍රහාණයි සෝතාපන්න ශ්‍රාවකයට. මායාසාටය ප්‍රහාණයි සෝතාපන්න ශ්‍රාවකයට. ඊළඟට සෝතාපන්න භාවයේදී විචිකිච්ඡා ප්‍රහාණය ඊළඟට සීලබ්බත පරාමාසාදී කෙලෙස් ප්‍රහාණය සංයෝජන එතකොට මෙන්න මේ වගේ සංයෝජන ධර්ම ප්‍රහාණය වුණ හිතක සමාහිත භාවයක් තියෙනවා කියන එක කෙලෙස් ධර්මයන් සංසිඳුණු ගතියක් තියෙනවක තියෙනවා කියන එකයි අහන්න දෙයක් නෙවෙයි ඉතින් ඒකයි කියන්නේ සෝතාපන්න ශ්‍රාවකයා උත්තරීතර හුදකලාවක් අත්දකිනවා කියලා يعني කෙලෙසුන්ගෙන් හිස්සුණු ගතියක් තියෙනවා ඒ උතුමන්ගේ හිතවල. ඒ කියන්නේ දැන් සියලුම සංයෝජන සියලුම කෙලෙස් ප්‍රහාණයක් කියලා නෙවෙයි මෙතන මේ කතා කරන්නේ. මූලිකව ප්‍රහාණය වුණ සංයෝජන ධර්ම සහ උපක්‍රේෂ වගේක් තියෙනවා. හැබැයි ප්‍රහාණය වෙන්න යම් තාක් කෙලෙස් ඉතිරි වෙලා තියෙනවා නම් ඒවා හටගන්න ස්වභාවය හරිම අඩුයි මෙයාලගේ. ඔය බුද්ධ දේශනාවේ තියෙනවනේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ සෝතාපන ශ්‍රාවකයට අකුසලයක් හටගත්තට පස්සේ වෙන්නේ මොකද්ද කියලා. සෝතාපන ශ්‍රාවකයට යම්කිසි කැමැත්තක් ඉපදුනොත් අට්ඨීයති හරායති jigujjati. ඒ කැමැත්ත ඉපදීමත් එක්කම සෝතාපන ශ්‍රාවකගේ හිතේ ධර්මතාවයක් විදිහට ඒ අකුසලය ගැන මහා ලැජ්ජාවක් ඇති වෙනවා. පිළිකුලක් ඇති වෙනවා. ඒ අකුසලයේ සැපක් කොට නෙවෙයි දුකක් කොට දැනෙන්නේ. එතකොට මේ අකුසලය හරියට නිදුකුම්බ ගහක পায় පැටලෙනකොට නිදුකුම්බ ගහ මැලවිල යනවා වගේ. අර කැමැත්තක් හරි ව්‍යාපාදයක් හරි උපදිනකොටම අර අට්ඨියේති හරායේති jigujjiti කියන ලැජ්ජාවත් පිළිකුලත් ඒක දුකක් කොට දකින ගතියත්. ඒ අකුසලයේ දිහා එහෙම බැලන ගතිය නිසා નિરાයාසයෙන් මොකද වෙන්නේ? අන්නේ අකුසලයේ මැලවිල වගේ යනවා. පෘථග්ජන කෙනාට එහෙම නෙවෙයි. කාමච්ඡන්දයක් ව්‍යාපාදයක් ඉපදුනාට පස්සේ ගහකට වතුර දානවා වගේ. ඒක එන්න එන්න එන්න පණ ගහනවා. එන්න එන්න ඒක වර්ධනය වෙනවා. ඊළඟට ඒක කායික වාචික වැඩි දක්වාම යනවා. හැබැයි සෝතාපන්න ශ්‍රාවකගේ එහෙම නෙවෙයි. කෙලෙස් උපදින වාර ගන්න ගොඩාක් අඩුයි පුතග්ජනයන්ට සාපේක්ෂව. ඒ විතරක් නෙවෙයි ඉපදුණා ඉක්මනට ඒ කෙලෙස් ධර්ම යට්ටියති හරායදී jigujjati කියන ධර්මතාවය වැඩ කිරීම නිසා ප්‍රහාණය වෙලා යනවා. බැහැර වෙලා යනවා. ඉතින් මේ හිතේ කොච්චර සංසිඳියාවක් තියනවද? කොච්චර නිදහසක් තියනවද? ඉතින් මේ ලැබුණු කෙටි කාලය තුළ නිවන් දකින්න උත්සාහ කරන අපි ඕවත් කල්පනා කරන්න ඕනේ. ඉදිරියට රැකී ආරක්ෂා කරද්දී වැඩ කටයුතු කරද්දී ප්‍රශ්න හිමෙද්දී එහෙම කල්පනා කරන්න ඕනේ. අනේ මට සෝතාපන්න භාවයේ සාක්ෂාත් කරන්න පුළුවන් වුණා නම් මේ බොහෝ ආර්ථික ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න, විවිධ ප්‍රශ්න හමුවේ. මට කොච්චර සංසිඳීමකින් ඉඳ තිබ්බද? ඒ කියන්නේ සෝතාපන්න ශ්‍රාවකය ඒ වගේ මානසික ඒකෝදිභාවයක්, ඒ කියන්නේ මානසික ඒකාග්‍රතාවයක් අත්දකින ගතියක් ඊළඟට කෙලෙස් සංසිඳුණු ගතියක් අත්දකිනවා. මෙන්න මෙයා හිතනවා ඒක මගේ තියෙන විශේෂ ඥානයක්. සෝතාපන්න භාවයේ සාක්ෂාත් කරපු මේ ශ්‍රාවකය හිතනවා පුතග්ජලයන් ළඟ ඕව නැහැ. මාතුලේ තියෙනවා. අන්න ඒක යස්තු දෙවෙනි ඥානය. ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, දේශනා කරනවා මෙන්න මෙහෙමත් හිතනවා මේ ශ්‍රාවකයා. මේ ශ්‍රාවකයා හිතනවා පින්නත් මහණෙනි මේ අරණ්‍යයකට ගිහිල්ලා ශුන්‍යාගාරයකට ගිහිල්ලා මේ යම් සෝතාපන්න කියන මේ ආරෂ්ඨාංග මාර්ගයට බැහැ ගැනීම කියන සත්පුරුෂ භාවයේ පිහිටීම කියන උතුම් අවබෝධයක් තියෙනවා මේක මේ උතුම් සම්මා සම්බෝධ ශාසනයෙන් පිටනම් වෙන්න බෑ සෝතාපන්න ශ්‍රාවකයා ඉන්නේත් මේ උතුම් බුද්ධ ශාසනයේ. සකු르දාගාමි ශ්‍රාවකයා ඉන්නේ මේ උතුම් බුද්ධ ශාසනයේ. අනාගාමි ශ්‍රාවකයා ඉන්නේ මේ උතුම් බුද්ධ ශාසනයේ. ඒ වගේම අරිහත් මාර්ගයේ සාක්ෂාත් කරපු ශ්‍රාවකයා ඉන්නේ මේ උතුම් ශාසනයමයි. බුද්ධ කාල බුද්ධ කාලයේ තුල විවිධ ශාස්ත්‍රවල හිටියා. කික සංකීච්ඡ, මක්කලි ගෝසාල, අජිත කේශකම්බිලි, නිගණ්ඨනාත පුත්ත, පකුද කච්චායන කියලා බොහෝ ශාස්ත්‍රවල හිටියා. සත් ශාස්ත්‍රවරු කියලත් පිරිසක් හිටියා. ඊළඟට අබුද්ධෝත්පාද කාලවලත් එහෙම විවිධ ශාස්ත්‍රවරු පහළ වෙනවා. වර්තමානයේත් අපේ මේ ලෝකයේ තුල විවිධ ශාස්ත්‍රුන් වහන්සේලාගෙන් ආරම්භ වෙච්ච විවිධ ශාසන තියෙනවා. විවිධ නම් දරන. ඉතින් සෝතාපන ශ්‍රාවකය මොකද කල්පනා කරන්නේ? මෙයා හිතනවා හැබැයි එක ශාසනයකවත් සෝතාපන්න එක ශ්‍රාවකයෙක්වත් නැත. සකුරුදාගාමික ශ්‍රාවකයෙක්වත් නැත. එතකොට අපි හිතන්න ඕනේ පින්වත්නි ශාස්ත්‍රුන් වහන්සේලා සසර ජීවිතේ විවිධ ආගම්වල විවිධ ශාස්ත්‍රවරු කෝටි ප්‍රකෝටි බිලියන ගණන් පහළ වුණාට පස්සේ අතරින් පතර තමයි සම්මා සම්බුදුරයන් වහන්සේලාගේ සම්මා සම්බුද්ධ ශාසන පහළ වෙන්නේ. කෝටි ප්‍රකෝටි බිලියන ගණන් ශාස්ත්‍රවල විවිධ ස්වභාවයන්ගෙන් පහළ වෙනවා. හැබැයි සෝතාපන්න ශ්‍රාවකයෝ එක්කෙනෙක්වත් නැහැ. හැබැයි කල්ප ගානක් කල්ප ගානක් ශාස්ත්‍රවරු පහළ වෙලා අවසන් වුණාට පස්සේ ඒ කෝටි ප්‍රකෝටි ගණන් ශාස්ත්‍රුන් වහන්සේලා අතර පහළ වෙන එක ශාස්ත්‍රුන් වහන්සේ නම ඒ ශාස්ත්‍රුන් වහන්සේ කියන්නේ අපි සම්මා සම්බුදු පියාණන් වහන්සේ එවන් උතුම් බුදුවරයන් වහන්සේලාගේ ශාසනවල විතරමයි සෝතාපන ශ්‍රාවකත්වයේ කියන එක අහන්නවත් ලැබෙන්නේ කොච්චර දුර්ලභයිද මේ කාරණාව මේ ශ්‍රාවකයා හිතනවා අන්න එහෙම මේ ශාසනයෙන් බැහැරනම් මේ උතුම් සෝතාපන්න ශ්‍රාවකත්වයේ දකින්න නෑ. ඒකේ උත්මයා සතු ඥානය. එයාට ඒක අවබෝධයෙන්ම ඇති වෙන්නේ. එතන එයා දන්නෝනේ සෝතාපන්න භාවය කියන ගැඹීරත්වය. ඒ කියන්නේ සෝතාපන්න නැති කෙනාට සසර ගමනේ කාල සීමා නෑ. කියන අවුරුදු 1000ක් ඉන්නවද සංසාරේ අවුරුදු 10000ක් ඉන්නවද කල්ප 100ක් ඉන්නවද එම කාල නිර්ණයක් නැහැ සෝතාපන්න නොවුන ශ්‍රාවකයාට. සෝතාපන්න භාවය කොච්චර ගම්බීරද කියනවනම් සෝතාපන්න ශ්‍රාවකයාගේ කාල නිర్ణයක් තියෙනවා. බව හතයි. සෝතාපන්න නැති ශ්‍රාවකයාට කාල සීමා නැහැ. කොච්චර ඈතකට යද කියලා සීමා මායින් නැහැ. සෝතාපන්න භාවයත් එක්කම කොච්චර ගම්බීරද බලන්න එක පාඩ තීරණයක් එනවා. සබාධාමට අනුකූලව මේ සබාධාමේ ධර්මතාවයට අනුකූලව බව හතකින් මෙයාගේ ගමන අවසන් වෙනවා. මේ ස්කන්ධ පරම්පරාව නිරුද්ධ වෙලා යනවා. නැවත හටගන්නෙම නැහැ. ඉතින් අන්න ඒ වගේ පින්නත් මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ධර්මයට අනුකූල මේ උතුම් අවබෝධයට පත් වෙන මේ සෝතාපන්න ශ්‍රාවකයා කල්පනා කරනවා මේ ගම්බීර ශාසනය තුළ තියෙන ගම්බීර পদවියක් තමයි මේ සෝතාපන්න භාවය මේක වෙන ශාසනය කරන් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒක ඒ උත්මය සතු තවඥානයක්. පුතග්ජනයන්ට ඔහොම ඥාන ඇති වෙන්නේ නැහැ. දැනගන්නව වෙන්න පුළුවන් නමුත් අවබෝධයෙන්ම ඕක ඇති වෙන්නේ නැහැ. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟ ඥානය මොකද්ද මේ සෝතාපන්න ශ්‍රාවකයට තියෙන දැන් මේ බුද්ධ ශාසනය තුළ සෝතාපන්න ශ්‍රාවකයන්ගෙන් දැන් ප්‍රාණඝාත වෙන්නේ සොරකම් වෙන්නේ කාමීත්‍යාචාර වෙන්නේ මුසාබස්කී වෙන්නේ රහමර පානේ ආදී එවැනි වැරදි සිදු වෙන්නේ නමුත් මේ සෝතාපන්න ශ්‍රාවකයේ ගතින් වෙනත් වැරදි වෙන්න පුළුවන් යම් යම් ඒක සෝතාපන්න භික්ෂුන් වහන්සේ නමකින් ගතින් උනත් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි එහෙම වරදක් කියන්නේ ඒකට කියන්නේ ඇවත කියලා. ආපත්‍ය කියලා. යම් කිසි වරදක් මේ සෝතාපන්න ශ්‍රාවකයෙක්ගේ සිද්ධ වුණොත් දැන් මෙයා කල්පනා කරනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මෙයා හිතනවා අන්‍යගේ මොන යම්ම වරදක් වුණා. ඒ වැරදි හංගන්නේ. මෙයා මොකද කරන්නේ බුදුරජාණන් වහන්සේට හරි බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරා නම් බුදුරජාණන් වහන්සේට හරි නැත්තම් නුවණැති භික්ෂුන් වහන්සේ නමකට හරි නුවණැති භික්ෂුන් වහන්සේ නමකට විතරක් ආරෝචනය කළ නැත්තම් එලි කරලා පිරිසුදු වෙන්න බැරි වරදක් නං සංඝයා වහන්සේට ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා හැම දෙනාටම ඒ වරද ආරෝචනය කරලා එලි කරලා මෙයා පිරිසුදු වෙනවා රතන සූත්‍රෙත් පින්නත්ති බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවනේ. අර කිංචාපි සෝකම්මං කියන ගාථාවේදී සෝතාපන ශ්‍රාවකයෙකුගේ විශේෂ ලක්ෂණයක් කියනවා. තමන්ගේ අතින් යම් කිසි වරදක් වුණොත් අනිවාර්යයෙන් මේ වරද නුවණැති භික්ෂුවකට හරි නැත්නම් භික්ෂුන් වහන්සේලා පිරිසටම හරි එහෙම නැත්නම් ශාස්ත්‍රුන් වහන්සේට හරි ඒක එලි කරනවා. ඒක සෝතාපන්න ශ්‍රාවකයා සතු ප්‍රධාන ලක්ෂණයක් බලන්න මේ ලෝකයේ තුල මේ ලෝක தත්ත්වය කොච්චර වැරදි කරලා හංගන් ඉන්නවද? අම්මට නොකිය, තාත්තට නොකිය, ස්වාමියාට නොකිය, ඊළඟට භාර්යාවට නොකිය, සහෝදරයන්ට නොකිය, සහෝදරියන්ට නොකිය, යහළුවන්ට නොකිය. කියන්නේ කිව යුතු කෙනාට නොකිය. මේ ලෝකයේ තුල කොච්චර වැරදි කරලා වැරදි නොකලාසේ මේ ලෝක සත්‍ය ජීවත් වෙනවද? ඒ කොච්චර ආත්ම වංචාවක්ද කාටකේ? එතන කොච්චර වංචනික භාවයක් තියෙන. ඒකයි සඳහන් කළේ මේ සෝතාපන්න ශ්‍රාවකයා සෝතාපන්න වීමත් එක්ක කපටිකම් දුරු වෙනවා. මායාව දුරු වෙනවා. සාටය දුරු වෙනවා. මෙයා කපටිකම් කරන්නේ වැරදි කරලා කපටිකම්බට ඉන්නේ වැරදි කලේ නෑ වගේ. ඒක ගිහලා ආලෝචනය කරනවා. ඒක ගිහලා එලි කරනවා. එලි කරලා පිරිසුදු වෙනවා. දැන් පරාජිකා වගේ වැරදි නම් කවදාවත් සෝතාපන්න ශ්‍රාවකයන් ගැතින් වෙන්නෙම නෑ. ඔබ දෙවැනි වැරදි දුනොත් පිරිසුදු වෙන්නත් බෑ. ඉතින් ගෘහස්ත ජීවිතයක් ගත කරද්දී ප්‍රාණඝාත දත්තා දාන වගේ වැරදි වෙන්නෙම නෑ. වැරදි වෙන ස්වභාවයවත් නෑ. එතනින් එහා තියෙන යම්කිසි වරදක් සිදු වුණොත් මොකද වෙන්නේ? අන්න ඒක ශාස්ත්‍රුන් වහන්සේට හරි නුවණැත්තෙකුට හරි වික්ෂුන් වහන්සේලමට නම් මහා සංඝයා වහන්සේ හමුවේ ඇවත දෙසල පිරිසුදු විය යුතු එකක් නම් සංඝ කර්මාදී කරලා එහෙම ආරෝචනය කරනවා මෙයා කල්පනා කරනවා ඒක සෝතාපන්න ශ්‍රාවකයෙකුට තියෙන ලක්ෂණයක්. පෘථග්ජනය හොම නෙවෙයි පෘථග්ජනය බොහෝ දුරට කරන්නේ ඒවා වහන එකයි. ඇතුලෙන් නිදහස් නෑ. අපේ ජීවිතේ වරදක් හංගගෙන ඉන්නවා කියන එක කොච්චර බරක්ද පින්නත් මේ. ඒ වැරදි කරන අය ඒ බර දන්නේ. ඒවා මේ කිලෝ ගණන් ඒව නෙවෙයි. එහෙම කිලෝ ගණන් වලින් කියන්න බැරි මානසික බරක් ඒක. මානසික තෙහෙට්ටුවක් වැරදි කර කර හංගවාගෙන සිටීම කියන එක. සෝතාපන්න ශ්‍රාවකය සම්පූර්ණ නිදහස්. ඒකයි මම කලින් සඳහන් කළේ සෝතාපන්න ශ්‍රාවකයට පුදුමාකාර මානසික සංහිඳියාවක් තියෙනවා. වරදක් වුණත් ඒවා රචනය කරනවා. නිදහස්. නැවත ඒක නොකරන විදිහට ආයත සමරේ පිහිටනවා. මේක තමා සතු උතුම් ඥානයක් විදිහට කෘතඥයන්ට අසාධාරණ දෙයක් විදිහට මේ ශ්‍රාවකයා මනසකාර කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි හරීම වටින ගුණයක්. මේ සෝතාපන ශ්‍රාවකයා දැන් සෝතාපන භාවයට පත් වුණාට පස්සේ දැන් ඉස්සරහට කරන්න දේවල් තියෙනවානේ. දැන් රහත් වුණාට පස්සේනේ වැඩ ඉවර වෙන්නේ. දැන් රහතන් වහන්සේනේ අර කතං කරණීයම් කියලා කියනගෙන වැඩ ඉවරයි කියන සෝ රහතන් වහන්සේට උන්වහන්සේලා ආපහු කරන්න කෙලෙස් ප්‍රහාණයට කරන්න මුකුත් නැහැ. ඉතින් සෝතාපන ශ්‍රාවකයට එහෙම නෙවෙයි. තව සංයෝජන ධර්ම කිහිපයක් ප්‍රහාණය කරන්න තියෙනවා. ඒ වෙනුවෙන් මේ උතුමන් වහන්සේ මොකද කරන්නේ? අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥාවේ නැවත නැවත යෙදෙනවා. බුදුරජාණන් වහන්සේ කෝසම්බේ සූත්‍රය සඳහන් වෙනවා මෙයාගේ හැමතිස්සෙම මේ පැත්ත ගැන බලාපොරොත්තු වෙන තියෙන. ඒ කියන්නේ දැන් තියෙන සීලයට වඩා සීලය තව තව දියුණු කර ගැනීම. තියෙන සමාධියට වඩා තව තවත් ඒ සමාධිය දියුණු කර ගැනීම. තියෙන විදර්ශනාවට වඩා තව තවත් විදර්ශනාව වර්ධනය කර ගැනීම. දැන් බලන්න සාමාන්‍ය කෙනෙකුගේ හිතක් ගත්තොත් එහේ මෙයාට තියෙන්නේ මොනවා හරි දැකීමේ කනත් හැම තිස්සෙම බලාපොරොත්තුව. ඇසීමේ හිත සතුරු කරන්නට යමක් ඇහිීමේ අදහස. ගන්ධ රස ස්පර්ශ ආදී විඳීමේ අදහස මේ වගේ විවිධ අදහස් තමයි සාමාන්‍ය කෙනෙකුට තියෙන්නේ එන කාමයන් ඔස්සේම දුවන පණින පෙරළෙන හිත තමයි කාම්භෝගී ගිහයට තියෙන්නේ හැබැයි මෙතන සඳහන් කරනවා සෝතාපන්න ශ්‍රාවකයට එහෙම නැහැ එයාගේ තමතිස්සම අධිශීල අධිචිත්ත අධි ප්‍රඥා පැත්තට නැඹුරලා තියෙන හැබැයි පුදුමේ කියන්නේ මෙයා හැමතිස්සෙම අවධානයෙන් ඉන්නවා මෙයත් එක්ක ඉන්න අනිත් අය ගැන මොකද්ද මෙයා අනිත් අය ගැන අවධානයෙන් ඉන්නවා කියන්නේ? සදාන් කරන දැන් භික්ෂුන් වහන්සේ නමක් නම් හැමතිස්සෙම අවධානයෙන් ඉන්නවලු අනිත් අයට තමන් වහන්සේගෙන් විය යුක්තක් තියනවාද? අන් අය යම් යම් දේවල් කරමින් ඉන්නවාද? ඒවට මම උදව් කළ යුතුද? ලස්සන උපමාවක් තියෙනවා මේකට. එළදෙනක් ඉන්නවා. එළදෙනට පුංචි පැටියෙක් ඉන්නවා. මේ එළදෙන තන කනවා. එළදෙන තන කන ගමනුත් මොකද්ද හිතන්නේ? පැටව මොකද කරන්නේ කියලා. බලන්න කොච්චර ලස්සන උපමාවක්ද කියලා. දැන් අපේ අම්මලා ඉන්නෝනේ අම්මලා දැනු කුසියන උයනවා. උඩු බැලිය අතර ඉන්නවනම් දුවෙක් හරි පුතෙක් හරි ඇඳේ උඩු බැලිය අර උඩු බැලිය අතර ඉන්න දරුව ගැන හිත හිතද නැද්ද අර අර කුස්සියනම් වැඩ කරන්නේ. අර වැඩේ වැඩේ කරනවා තමයි නමුත් හැමතිස්සම අවධානයක් තියෙනවා දරුවා වෙනුවෙන් මම කළ යුත්තක් තියෙද අඬනොනම් දුවන වෙටෙන්ට. නලවලා ආපු ගමන් වැඩේ පටන් ගන්නවා. අන්න ඒ වගේ මෙතන සඳහන් කරනවා මේ සෝතාපන ශ්‍රාවකයාත් හරියට අර පැටවෙකින් එළදෙනක් වගේ. තන කනවා තන කන ගමන් හැමතිස්සෙම අවධානයෙන් ඉන්නේ දරුවා අර පැටව ගැන. මොකද කරන්නේ පැටවා? උදව්වක් වෙන්න ඕනද? පැටවට පිහිටක් වෙන්න ඕනද? අන්න ඒ වගේ පින්නාති ගෙදරක ඉන්නවනම් සෝතාපන්න වෙච්ච අම්ම කෙනෙක් මම දැන් සෝතාපන්නයි මට දැන් ඕව අදාළ නැහැ කියලා එහෙම ඉන්නේ නැහැ. සෝතාපන්න ශ්‍රාවකයෝ අපි තේරුම් ගන්න ඕන මොන වගේ අයද කියලා. පෘථග්ජන කෙනාටත් වඩා මහ ගුණවන්ත කෙනෙක්. පින්නත නිරෝධ සමාපත්තියට සමවැදෙන උතුම වහන්සේලා ඉන්නවා. අෂ්ට සමාපත්තිලාභී අනාගාමී අය සහ අෂ්ට සමාපත්තිලාභී රහතන් වහන්සේලා උතුම් නිරෝධ සමාපත්තියට සමවැදෙනවා. නිරෝධයට සමවැදෙනවා කියන්නේ අචිත්තකව. සිත නිරුද්ධ කරලා නිවනට සමවැදෙලා ඉන්නවා. ඒ නිරෝධ සමාපත්තියට සමවැදෙන උතුමන් වහන්සේලා නිරෝධයට සමවැදෙන්න කලින් අදිෂ්ඨාන කීපයක් කරනවා. එතන එක අදිෂ්ඨානයක් තියෙනවා මම Nirodheට සමවැදෙලින් අතරේ සංඝයා වහන්සේලාට මගේ අවශ්‍යතාවයක් ඇති වුණොත් Nirodhen නැගිටින්න ඕනේ කියලා. ඒ අදිෂ්ඨාන කළා තමයි Nirodheට සමවැදෙන්නේ. බලන්න එතකොට කොච්චර එතනදී සංඝයාට බුහුමන් කිරීමක් සහ සංඝයාට ගෞරව කිරීමක් සහ සංඝ ආඥාවට තියෙන අතුලාන්ත හැඟීමක් එතන ප්‍රකට වෙනවා. නිරෝධ සමාපත්තිය කියන්නේ ලෝකයේ තියෙන ගැඹුරුම සමාත. ඒ කියන්නේ ගැඹුරුම සමාතට සමය දෙන්නේ අනාගාමිතුන් වහන්සේලා සහ අෂ්ට සමාපatti තියෙන මහරහතන් වහන්සේලා. එවැනි සමවතකට සම වැදෙද්දී මේ උත්තමය හිතනවා සංඝයා වහන්සේට මගේ අවශ්‍යතාවයක් ඇති වුණොත් මේ Nirodhe mas නැගිටින්න ඕනේ කියලා. අවශ්‍යතාවය ඇති වුණොත් දවස් 7කට සමවැදුණත් දවස් 3ේදී අවශ්‍යතාවය ඇති වුණොත් නැගී සිටිනවා. ඒක ධර්මතාවයක්. එතකොට මේ ශ්‍රාවකය කල්පනා කරනවා මේ සෝතාපන්න භාවයටපත් ශ්‍රාවකය කල්පනා කරනවා මගේ ගාව තියෙන විශේෂ ඥානයක් තියෙනවා මා සතියක් ගුණයක් තියෙනවා මොකද්ද මම මොනතරම් අධිශීල අධිචිත් අධි ප්‍රඥාවලම හික්මෙමින් හිටියත් එකට වාසය කරන අයට අවශ්‍යතාවයක් ඇති වුණොත් මම එතන ඉන්නවා කොච්චර ලොකු ගුණයක්ද ඒක? කොච්චර ලොකු පරාර්ථකාමී හැඟීමක්ද? කොච්චර ලොකු පරාර්ථකාමී ලොකු කොච්චර ලොකු ගුණයක්ද ඒක පින්නත් අපේ ජීවිතවල ඒකතු කරගන්න ඕනමද නැද්ද? මට මතකයි අපේ අජහා බ්‍රහ්මවංශෝ ස්වාමීන් වහන්සේ සඳහන් කළ පොඩි කතාවක්. අජා බ්‍රහ්මවංශ ස්වාමීන් වහන්සේගේ ආරාමේ දින කීපයක ලොකු මේ පින්කමක් තිබිලා තියෙනවා. දින දෙකක් විතර මේ සාමින්හන්සේ නිදි මරණ ඉඳලා තියෙන්නේ. අජහම් බ්‍රහ්මවංශයකට සාමින්හන්සේ නිදි මරණ දින දෙකක් විතර. තුන්වෙනි දවසේ පින්කමේ අවසාන දවසේ කියන්නේ මේ සූදානම් වෙන වෙන අවස්ථාව. කියන්නේ සූදානම් වෙන දැන් හෙට නම් පින්කම. ජාත දැන් අවශ්‍ය ඔක්කොම දේවල් කරලා දැන් අද රෑ සැතපෙන තමයි සාමින්හන්සේගේ අදහස තිබුණ තියෙන්නේ. ඒත් මේ සාමින්හන්ස සැතපෙන්න කියලා අනකොට රෑ වෙලා තියෙන්නේ. මේ සාමින්හන්ස දකිනවා භික්ෂුන් වහන්සේලා පිරිසක් නිදි මරාගෙන සිවුරු පඩු පොවනවා රාත්‍රී කාලේ. දැන් දින දෙකක් විතර නිදි බරපු ශාමින්වහන්සේ මේ. මොකක් කරන්නේ නැද්ද? මේ ශාමින්වහන්සේට එතනින් යන්න හිතුන්නේ නැහැ. මොකද කරේ? තුන්වෙනි රැයත් නිදි මරාගෙන පඩු ගහනවා. යජාම් බ්‍රහ්මවංශ ශාමින්වහන්සේ සඳහන් කරලා තියෙනවා ඊළඟ දවසේ පින්කම අවසානයේ මේ ශාමින්වහන්සේ භාවනාවට කියලා කියලා. සඳහන් කරලා තියෙනවා ජීවිතය අධ්‍යක ගැඹුරුම සමාධියකට හිත වැටුණා කියලා. බලන්න අන් අය ගැන හිතමින් තමන්ගේ ප්‍රතිපත්ති රකින්න අය හිතේ ගැඹුරු තැන් ස්පර්ශ කරනවා. ඉතින් ඒක සෝතාපන්න ශ්‍රාවකයෙකුගේ තියෙන විශේෂ ලක්ෂණයක් විදියට මෙතනදී මේ උතුමන් වහන්සේ සඳහන් කරනවා. අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා කියන මේ උතුම් ඉලක්කවලටම හිත හිතේ බලාපොරොත්තු නැමිලා තියෙනවා තමයි. නමුත් කුදුමහත් අනිකුත් අයගේ වැඩ කටයුතු වලට ගැන අවධානයෙන් ඉඳිමින් අවශ්‍යතාවය වල උදව් කරනවා. මේක එතකොට ඒතුමන් වහන්සේලාගේ පස්වෙනි ඥාණය පස්වෙනි ගුණය. ඊළඟට සඳහන් කරනවා පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ හෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් යම්කිසි අවස්ථාවක ධර්මයේ දේශනා කරනවා නම් ධර්මය හෝ විනය දේශනා කරනවා නම් සඳහන් කරනවා අට්ටිකත්වා මනසිකත්වා සබ්බ චේතසෝ සමන්නා හරිත්වා ඕහිත සෝතෝ ධම්මං සුනාති. සඳහන් කරනවා ඒ සෝතාපන ශ්‍රාවකය කල්පනා කරනවා පෘථග්ජනය වගේ නෙවෙයි. මේ සෝතාපන්න භාවයට පත්වුණු කෙනෙක් මාර්ගයේ හිතහා යෙදුණු සම්මාදිට්ඨිය ඉපදුණු කෙනෙක් ඉන්නවා නම් එයා යම් කිසි ධර්මයක් විනය ශ්‍රවණය කරනවා නම් අට්ටිකත්තා කියන අර්ථ මෙනෙහි කර කර ඊළඟට සඳහන් කරනවා මුළු සිතින්ම මුළු සිතින්ම ඒ ධර්මයට සමවැදිනවා වගේ. හදවතින්ම ඒ ධර්මයට ඒ විනය දේශනාවට හිත යොමු කරලා ඊළඟට අර්ථ මෙනෙහි කර කර ඊළඟට මනාකොට කන් යොමා ඕහිත සෝතෝ කන් මනාකොට යොමු කරමින් තමයි කියන්නේ සෝතාපන ශ්‍රාවකෙගේ ධර්ම ශ්‍රවණ ස්වභාවය තමයි මෙතන මේ සඳහන් කරලා තියෙන්නේ. අර්ථ මෙනෙහි කර කර ඊළඟ කන් යොමාගෙන ඊළඟ හදවතින්ම මුළු හිත මේකට යොදවලා. දැන් අපි සාමාන්‍ය පෘථග්ජන කෙනෙක් නම් දැන් බණහන වෙලාවට රැකියාවේ දේවල් මතක් වෙනවා, දරුවෝ කියපු දේවල් මතක් වෙනවා, බැනපු අය මතක් වෙනවා, ආදරය කරන අය මතක් වෙනවා, කෑම බීම මතක් වෙනවා, නිදා ගන්න හිතෙනවා. ආදී එක එක දේවල් මතක් වෙනවනේ. සමහර අවස්ථාවල විනාඩි 5ක් විතර සාමින්හන්සේ දේශනා කළේ මොනවද කියලා ඇහිලා නැහැ. කල්පනා ලෝකෙක ගිහිල්ලා කෙලෙස් සහගතව. ඒ පෘථග්ජනයන්ගේ ඒ ස්වභාවයට ප්‍රතිවිරුද්ධ පෘථග්ජනයන්ට අසාධාරණ වුණ එක ඥානයක් විදිහට මේ උතුම් වහන්සේ කල්පනා කරන එක ගුණයක් විදිහට දකිනවා මොකද්ද මේ විතර අර්ථ සංවේදීව ඊළඟට කන් යොමාගෙන ඊළඟට මුළු හිතින්ම ඒ ධහමට නැඹුරු වෙලා මේ බණ අහනවා ධර්මයේ විනය ශ්‍රවණය කරනවා ඒකේ අසතු විශේෂ ඥානයක් ඊළඟට සඳහන් කරන පිළිද හත්වෙනි කාරණා විදිහට සඳහන් කරනවා මෙන්න මේ විදිහට සෝතාපන්න ශ්‍රාවකෙක් යම් ධර්මයක් යම් විනයක් ශ්‍රවණය කරනවා නම් අන්‍යයාගේ චිත්තසංතානයේ ප්‍රමුදිතභාවය ඇති වෙනවා. එහෙම නැත්තත් එහෙම නැත්තම් ඒකට කියන්නේ කොහොමද? තරුණ ප්‍රීතිය කියලා. ප්‍රීතිය ප්‍රීතියේ තරුණ ස්වභාවයට අපි කියනවා ප්‍රමෝදය කියලා. එතකොට යම් කිසි කෙනෙක් යම් කිසි සෝතාපන්න ශ්‍රාවකයෙක් ධර්මය විනය ශ්‍රවණය කරනකොට එයාගේ චිත්තසංතානයේ තියෙනවා ප්‍රමුදිත භාවය තරුණ ප්‍රීතිය තියෙනවා ඒ තරුණ ප්‍රීතිය හේතු වෙනවා ප්‍රීතියට ඒ ප්‍රමෝදයේ කියන තරුණ ප්‍රීතිය හේතු වෙනවා ප්‍රීතියට ප්‍රීතිය හේතු වෙනවා පස්සද්ධියට පස්සද්ධිය හේතු වෙනවා සැපයට සැපය හේතු වෙනවා සමාධියට අන්න එහෙම තමයි මේක ඉස්සරහට යන්නේ ඉතින් මේ උතුමන් වහන්සේ කල්පනා කරන අරණ්‍යයකට ගිහිල්ලා ගමකට ගිහිල්ලා හුදකලාවකට ගිහිල්ලා මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් බණ අහන ශ්‍රවණය කරන සෝතාපන ශ්‍රාවකයෙක් එයාගේ හිතේ ප්‍රමෝදය ඇති වෙනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ බලන්න පින්වත්නි ගෝෂිතාරාමේ ධර්ම විනය ගැටලු ඇති වෙලා ඔවුනොවුන් කෙරෙහි කලහ විවාද කරමින් හිටපු භික්ෂුන් වහන්සේලා පිරිසකට එවැනි කලහ විවාද තුන වෙන හේතුව සාරාණීය ධර්ම හයක් ඉස්සෙල්ලම සිහිපත් කළා. මොනවද? ඒවා අපි නිරන්තරයෙන් මෙනෙහි කරන්න ඕනේ. සාරාණීය කියන්නේම සිහි කළ යුතුයි කියන අර්ථය ඇති තැනක් නැති තැනක් එකට වාසය කරන සම්බන්ධව මෛත්‍රී සහගත කාය කර්ම. දෙක මෛත්‍රී සහගත වාක් කර්ම. තුන මෛත්‍රී සහගත මනෝ කර්ම. හතර ධාරින්කව ලැබෙන දේ බෙදා හදා ගැනීම. සමාන බෙදා හදා ගැනීම. පහ සීලයෙන් සමාන වීම. අකණ්ඩ අචිත්‍රාදී සීලෙන් සමාන වීම. 6 මාර්ග හිතහා යෙදුණු සම්මාදිට්ඨියෙන් යුක්ත වීම. ඊළඟට ඒ මාර්ගයේ හිත හයදුණු සම්මාදිට්ඨිය යුක්ත ශ්‍රාවකේ සතු ලක්ෂණ 7යි. පළවෙනි එක මොකද්ද? සෝතාපන ශ්‍රාවකගේ ලක්ෂණ මෙයා කල්පනා කරනවා කලා විවාද ඇති වෙන්නට හේතු වෙන යම් පෘථග්ජනයන් සතු ජීවිත එයාලගේ යට කරගෙන යන කෙලෙස් සහගත ස්වභාවයන් තියෙනවා නම් මගේ හිතේ එහෙම නෑ මගේ හිතේ සංසිඳුරු භාවයක් තියෙනවා සහ මගේ හිත හැමතිස්සම චතුරාර්ය සත්‍ය අවබෝධයට නැමිලා තියෙන්නේ දෙවෙනි කාරණාව හිතනවා මාර්ගය සම්බන්ධව මාර්ග හිත හා සම්බන්ධ සම්මා දිට්ඨිය මාර්ග හිතේදී සම්මා දිට්ඨිය පහළ වුණු සෝතාපන ශ්‍රාවකයා හිතනවා මේ සෝතාපන භාවයත් එක්කම මගේ හිතේ චිත්ත ඒකාග්‍රතාවය සංහිඳියාව සකස් වෙලා තියෙනවා. කෙලස් භූප සමනයක් සංසිඳීමක් තියෙනවා. ඒක දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව තමයි කල්පනා කරනවා මේ උතුම් සෝතාපන්නාදී ආර්ය ශ්‍රාවකයෝ බුද්ධ ශාසනය විතරමයි වෙන ශාසනවල නැහැ. ඒක කල්පනා කරන එක මානසිකාර වෙනවා. හතරවෙනි කාරණාව තමයි යම් සෝතාපන ශ්‍රාවකයෙක් යටින් වරදක් සිදු වුණොත් ආරෝචනය කරනවාමයි. ඒව හංගගෙන ඉන්නේ නෑ. පෘථග්ජනයන්ට අසාධාරණයි. පෘථග්ජනයන්ට ඒවා සාධාරණ නොවන ස්වභාවයක්. ඊළඟට පස්වෙනි කාරණා තමයි සම අධිශීල අධිචිත් අධිප්‍රඥාලමේ උතුමන් වහන්සේ හිත නැඹුරු කරගෙන යොමාගෙන කටයුතු කළා කුදුමහත් කටයුතු වලදී එකට වාසය කරන අය සම්බන්ධව අවධානයෙන් බිඳිමින් ඒ අවශ්‍ය දේවල් කරන්න පෙළඹෙනවා. හරියට එළඳෙන දරුවා ගැන අවධානයෙන් පණ කනවා වගේ. හයවෙනි එක තමයි ධර්මය මනාව අර්ථ සංවේදීව ශ්‍රවණය කිරීම. හත්වෙනි එක තමයි ඒ ධර්ම ශ්‍රවණයේදී, විනය ශ්‍රවණයේදී ප්‍රමෝදය උපදීන. ඉතින් මේ දේශනාව මජ්ක්‍ධිම නිකාය මූල පණ්ණාසකේ චූලයන්ක වර්ගයේ කෝසම්බිය සූත්‍රයේ 48 වෙනි සූත්‍රය. මේක හදාරන්න අටුවා ග්‍රන්ථ කියවන්න පිළිගත හැකි උතුමන් වහන්සේලාගේ ධර්ම මේ සූත්‍ර දේශනා ශ්‍රවණය කරන්න ඒ තුලින් පින්වත්නි මේ ලැබුණු කෙටි කාලය තුල මේ සාරාණී ධර්ම එකතු කරගෙන සෝතාපන්න අධිතුම් තත්ත්වයන්ටපත් වෙලා ඉක්මනින්ම මේ සසර ගමන නිදහස වෙන හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මෙත් සිතින් කරුණාවෙන් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරන්ති